ඒ දැනෙන්නා වූ සුවය පරිසරයෙන් ලබා දෙන සතුට අපි කොහොමද එය භුක්ති විඳින්නේ? කොහොමද අපි ඒයින් නිසි ඵලයේ ප්‍රයෝජනෙ ලබා ගන්න? ඒ පිළිබඳව අපිට දැන ගැනීමට අපේ බුදුරජාණන් වහන්සේගේ ජීවිතේ ගත කරපු පෙර උපත් පිළිබඳව එහෙම නැත්නම් ජාතක දේශනා පිළිබඳව අපි සිතා බලනකොට අපට මහත් පුදුම ආදර්ශ රාශියක් ඒ වගේම උන්වහන්සේගේ ජීවිතෙන් ලැබෙන්නා වූ පාඩම් රාශිය අපිට ඉගෙන ගන්න පුළුවන්කම ලැබෙන. ඒ තුළ උන්වහන්සේගේ දස පාරමිතාවන් බෙහෙවින්ම සියලුම සත්වයින්ට ආදර්ශයක් සපේන. මේ තුලින් අපිට පේනවා උන්වහන්සේ මනුස්ස උපත්වල පමණක් ඉපදිලා නොවේ මේ පාරමී ධර්ම පූර්ණේ කරලා තියෙන්නේ. ඒතර මහබෝධිසත්වවරු කියන අය මිනිස්යෝම නොවේ. බොහෝ විට මේ ජාතක දේශනා විමසා බලනකොට පේනවා සමහර උපතක උන්වහන්සේ දෙව්ලොව ඉපදිලා සිට. සමහර උපතක මිනිස්සෝ වෙලා. සමහර උපතක තිරිසන් සතුන් වෙලා. මේ ආකාරයට විවිධ සත්ත්ව උප්පත්ති ගතිචිතිය වල උන්වහන්සේ ඉපදෙමින් තමන්ගේ පාර්මී ජීවිතය සපුරාගෙන තියෙනවා. උන්වහන්සේ වදාලා බුදු වුණාම මම සංසාර ගමනේහි පාරමී පුරාගෙන එන කාලවල මගේ සියසින් දුටු බුදුරජාණන් වහන්සේලා ප්‍රමාණය සම්බුද්ධේ අට්ඨවි සංච ද්වාදසංච සහස්සකි පංචසත සහස්සානි නමාමි සිර සාදර වාස්සේ විවිධ උපත්වල ඉපදෙමින් ගතිවල ඉපදෙමින් බුදුවරු දැකලා තියෙනවා ඒ බුදුවරු කොච්චරද ප්‍රමාණය? 512027 නම. 512027 නම. උන්වහන්සේ දැක දැක ඒ බුදුවරු ඉදිරියේ තමන්ගේ පාරමිතාව සම්පූර්ණ කරලා තියෙනවා. අපි දැකලා තියෙනවා ජාතක පොතේ තවත් එක් සමයේ කියපමහ බෝසතාන් වහන්සේ නාගව උපන්නා. තවත් එක් සමයෙහි හස්ති රාජව උපන්න. තවත් එක් සමයෙහි යක්ෂයෙක්ව උපන්න. මේ ආකාරයට ඒ පොත් ජාතක පොතේ පිළිවෙලට ඒවා සඳහන් වෙලා තියෙනවා. සමහර අය මේවා ප්‍රතික්ෂේප කරනවා ඔය කතන්තර වලින් අපිට පළක් නැහැ. ඒවා තුලින් අපිට ධර්මයක් අවබෝධ වෙන්නේ නැහැ. ඒවා කතන්තර පමණයි කියලා. නමුත් ඒක එහෙම නෙවෙයි. ජාතක කතාව හරියට අටුවා ටීකා සහිතව විස්තර වර්ණා ඇතුව ගැඹුරු ධර්මයේ තුලින් එහි මූල ධර්මයට බැසලා බලනකොට මේකේ මහා ගැඹුරක් තියෙනවා. ඒ වගේ මහා පුදුම විදිහේ වර්ණාවක් ඒ වගේම විවේචනයක් තියෙනවා. ඒ නිසා අපි හොයන්න ඕන මේ ජාතක කතා තුලින් මේ කියන කතාවමද මේ වර්තමාන කතාවට පෙර කතාව සසඳීම පමණද එතනින්ම සෝවාන් ආදී මාර්ගඵල වලටපත් වෙන්න පුළුවන් නෑ මේක අභිධර්මානුකූලව දැන් අපේ බුදුදහමේ තියෙන මූලික ධර්ම තමයි මූල ධර්ම තමයි අභිධර්මයේ කියලා කියන්නේ හැම දහමකම තියෙනවා මූල ධර්ම කියලා ඒවා පිළිබඳව අපි තර්ක විතර්ක කරලා ඉගෙන ගත්තට කමක් නැහැ. නමුත් මූල ධර්මයන් පිළිබඳව කිසිසේත් අපි සටන් නොයදිය යුතුයි. ඒ මොකද මූල ධර්මයට යන්තයන්ට පුජ්‍යලයේ මනස ඊටාම උසස් අන්දමට දියුණු වෙනවා. කොටින්ම මිනිස්සයා තුල තිබෙනා වූ මනුස්ස ධර්ම මොනවද කියලා තේරුම් ගන්නට පුළුවන්කම ලැබෙනවා. යන ඒ නිසා මේ පාරමී ධර්ම කියන ඒවා තුළ තියෙන්නේ මේ අනන්ත දුක් සහිත සංසාරෙන් පාරප්‍රාප්ත බවට පත් කරන එහෙම නැත්නම් පරතරට පත් කරන ධර්ම. කොටින්ම කියනවා නම් සසර නැමැති කාන්තාරයෙන් එතර කරවන ධර්ම. එහෙම නැත්නම් සංසාරයේ නැමැති අර්ණවෙන් හෙවත් මහා සමුදුරින් එතර කරවන ධර්ම. එනිසා මේ ධර්මතා තුල මහා බලයක්, මහා ශක්තියක්, ඒ වගේම අපි භවෙන් භවයට සවිසුද්ධ වෙවි ඉදිරියට ගමනා ගමනේ කරන මාර්ග ප්‍රතිපදාවක් මෙහි සැඟවී තිබෙනවා. ඒ නිසා අපි අද දවසේ මේ වෙසක් සමයේ මහන්සේගේ ඒ නෛෂ්ක්‍රම්‍ය පාරමිතාව පිළිබඳව මඳක් විමසා බලමු. ඒ තුල බුදුරජාණන් වහන්සේ දිනක් හැවැත්නුවර ජේතවනාරාමේ වැඩ වාසය කරන වෙලාවේදී උන්වහන්සේ සිරිතක් වශයෙන් හැන්දෑවට උන්වහන්සේගේ ගඳ කුටියේ කියලා කියන්නේ සුගන්ධ කුටිය. සුවඳහමන කුටියේ ඉඳලා උන්වහන්සේ වඩිනවා ධම් සභා මණ්ඩපේ. හැන්දෑ වෙනකොට බුදුරජාණන් වහන්සේ භික්ෂු භික්ෂුණී උපාසික උපාසිකා කියන සිව්වණක් පිරිස පිරින්නා වූ තැනට වැඩලා උන්වහන්සේ අවස්ථාවේදී ඇතිවෙන යම් ධාර්මික මාත්‍රකාවක් පෙරදරි කරගෙන උන්වහන්සේ ධර්ම දේශනා කරන මේ දවසේ උන්වහන්සේ ධම්සභා මණ්ඩපයට වඩිනකොට භික්ෂුන් වහන්සේලා එකතු වෙලා શબ્දයක් ඇහෙනවා සාකච්ඡාවක් ඇහෙන සාමාන්‍ය අපි කාගෙත් අදත් සිරිතක් තියෙනවා කීප දෙනෙක් තැනකට එකතු වුණාම විවිධ විදිහේ තොරතුරු කතා කරන වර්තමාන රටේ තත්ත්වය ගැන කතා කරන රාජ්‍ය පාලනය ගැන කතා කරන ඒ වගේම විවිධ අනතුරු කරදර ආදී පිළිබඳව කතා කරන යහපත් දේවල් සිදුවීම් පිළිබඳව කතා කරන ඒක එදත් අදත් හෙටත් මේ මිනිස් සමාජය තුළ සිදුවෙන ස්වභාවය එදත් එහෙම කතාව ඇහුණා. බුදුහාමුදුරෝ ධර්මාසනයේ සිංහ රාජීක් සිටින්නාසේ වැඩ සිටගෙන භික්ෂූන්ගෙන් විමසනවා මහණෙනි නුඹලා මා ඒමට පෙර කුමන සාකච්ඡාවක කතාවක නියලී සිටියද කුමන කතාවක් ඔබලා අඩාල කළාද ඒ වෙලාවේදී වික්ෂුන් වහන්සේලා ප්‍රකාශ කරනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අපි වෙනත් කිසිවක් පිළිබඳව නරක කතාවකයේදී සිටියා නොවේ. කාගේවත් ඕපාදූපයක් කතා කළත් නොවේ. ස්වාමීනි අපි මේ වෙලාවේදී ඔබ වහන්සේගේම මේ බුදු බව සඳහා පුරන ලද පාරමිතාවක් පිළිබඳවයි කතාවට යෙදී සිටියේ. ඒ කුමන පාරමිතාවක්ද මහණෙනි? ස්වාමීනි නෛෂ්ක්‍රම්‍ය පිළිබඳවයි. නෛෂ්ක්‍රම්‍ය කියලා කියන්නේ නික්මීම. ඒවත් සියලුම ගිහිගෙයි දේවල් කෙරෙහි කලකිරিলা වනගත වීම හෝ එහෙම නැත්නම් රුක්ෂ මූලයකට හෝ එහෙම නැත්නම් හිස් ගේකට හෝ ගමන් කිරීම. අපේ සූත්‍ර දේශනාවල බොහොම තියෙනවා අරඤ්‍යගතෝවා රුක්ක මූලගතෝවා ශුන්‍යාකාරගතෝවා ආරණ්‍යයකට හෝ ගහක් මුලට හෝ කිසිවක් නැති හිස් ගේකට හෝ ගිහිල්ලා පරියංකේ බැඳගෙන භාවනාවේ යෙදෙනවා කියන මේ කතාව බොහෝ සූත්‍රවල තියෙනවා. විශේෂයෙන්ම සතර සතිපට්ඨාන සූත්‍රයේ මේ පිළිබඳව මුලින්ම සඳහන් වෙලා තියෙනවා. මේ වගේ තැනකට සියල්ල අතහැරලා යෑම තමයි නික්මීම හේවත් නෛෂ්ක්‍රම්‍ය කියලා කියන්නේ. ඉතින් ඒ නිසා උන්වහන්සේදා මේ භික්ෂූන්ට දේශනා කරන මහණෙනි මම අද විතරක් නෙවෙයි. මම මීට පෙර බොහෝ ආත්මවලත් මගේ බෝධි සම්භාර ධර්මයේ පුරන්නා වූ කාලය තුල මම මේ වගේ සියල්ල අතහැරලා වනගත වෙලා භාවනා වඩලා මගේ සිතේ ශක්තිය අවබෝධය ඥාණය දිනු කරගත්තා මට මතකයි ස්වාමීනි මේ මේ කාලේ නම් ඔබ වහන්සේ එදා කිඹුල්වත්පුර ඒ රාජධානිය අතහැරලා වනගත වෙච්ච කතන්දරේ අපි දැන් අහලා පුරුදුයි. නමුත් ස්වාමීනි ඔබ වහන්සේගේ අතීත කතාවල් පිළිබඳව අපි අහලා නැහැ. ස්වාමීනි ඒ නිසා ඒ අතීත කතාවන් අපි අහදැන ගැනීමට කැමැතියි. හොඳයි මහණෙනි එහෙමනම් දැනගන්න. කියලා අර භාමේ ජාතක පුත් වහන්සේගේ සඳහන් වෙන ආකාරයට ඒවා ලියන ගත් කතුවරයෝ තමයි පිළිවෙලකට ඒවා යටගේ දවස බරණස් නුවර බ්‍රහ්මදත්ත නම් රාජ්‍යරු කෙනෙක් රාජ්‍ය කරන තවත් එක් සමයකී කියලා ඒ සාහිත්‍ය විදිහට ඒවා කෙනෙකුට කියවන්න අහන්න පුළුවන් ආකාරයට සකස් කරලා තිබෙනවා. බුදුරජාණන් වහන්සේත් මේ කතාව දිගහරිනවා මහණෙනි මම එක කාලයක නුව මේ බරණස් නුවර. ඒ කාලවලදී හැම කාලවලදී මේ බරණස් නුවර කියන එක හරි ප්‍රසිද්ධ වචනයක්. ප්‍රසිද්ධ නගරයක්. හැබැයි ඉතින් අපි හිතන්න හොඳ නැහැ. මහ බෝධිසත්වරු හැමදාම උපන්නේ ඒ දඹදිව බරණස් නුවරමද කියලා. ඒව අර්ථ ගැලපුම් වෙනයි. ඒ නිසා ඒවා අපි දිගහැරලා පෙන්වුවොත් සමහර අය මේවා නොදන්නා අය කියාවි ධර්මයට වෙනත් අර්ථ නිරූපණයක් කරනවා කියලා. ඒ නිසා ඒ පැත්ත ගැන මම නොකිය මේ සඳහන් දේ පිළිබඳව පමණක් දේශනා කරන්න බලාපොරොත්තු වෙන්නේ. උනාසි කියනවා මහණෙනි මම එදා මකාදේව කියලා රජ කෙනෙක් වෙලා හිටිය කාලයක්. ඒ කාලෙදී ගාක් දීර්ඝායසයක් මිනිස්සුන්ට තිබිච්ච කාලයක්. ඒ කාලෙදී අවුරුදු 84000ක් තරුණ කාලයත් අවුරුදු 84000ක් මැදි වයස් කාලයත් අවුරුදු 84000ක් පස්චිම වයස් කාලයත් මෙහෙම ගත වෙන දීර්ඝායුෂ ලැබෙන කාලයක්. ඉතින් ඒ කාලෙදී මම කල්පනා කර කර හිටියා මෙච්චර දීර්ඝ ආයුෂයක් ඉන්න කාලේ මොන තරම් ජීවිතේ සැප විඳිනවද මොනතරම් දුක් විඳිනවද ඒ වගේම මේ ජීවිතේ අනිත්‍යයි කියලා හිතාගන්න තරම් බැරි තරම් මේ කාලය දීර්ඝයි ඒ නිසා මට මොකක් හරි අරමුණක් අවශ්‍යයි මේ ජීවිතයේ තියෙනා වූ අනියත බව හිතාගන්න මේකට හොඳම දේ තමයි මුලින්ම ඉස්මුදුනේ තියෙන මේ කෙස්වල වර්ණේ කළු වර්ණේ සුදු වර්ණේ වෙන දවස. ඒ ගැන මම මගේ කරනවෑමියාට එහෙම නැත්තම් කෙස් කපන කපුවාට කියලා කියන්න ඕන. කියලා උන්වහන්සේ මේ කරනවෑමියාට කියනවා කරනවෑමිය ඔබ කවදා හරි මගේ ඉස්මුදුනේ නරකෙසක් කියලා එකට කියන්නේ. කිස් ගහක් ඉදිලා තියනවා දැක්කොත් ඉදුණා කියන සුදු වෙනවා. දැක්කොත් එදාට මට ඔබ දැනුම් දෙන්න ඕන. ඔන්න ඔහම කලක් යනකොට මේ ඉස්මුදුනේ කෙස් ගහක් සුදු වෙලා. කරවැමියා කියනවා මහරජතුමනි ඔබ අර කියන ලද නරක සාදනම් පැහිලා පේනවා. එහෙමද කරනවෑමිය? එහෙනම් මට ලොකු වාසනාවක් පහළ වෙලා වගේ පේන්නේ. ඒ නරකස ගලවලා මගේ අතමත තබන්න. ඔව් පත්තඬුව අරගෙන මේ නරකෙස ගලවලා රජතුමාගේ අත්ල මත තැබුවා. රජතුමා මේ දිහා උඟාක් බලා හිටියා. බලා ඉඳලා හරිම කලකිරුණා. පුංචි කාලේ ඉඳලා කල්වන්න නිල්වන්න තිබිච්ච මගේ මේ කිස් කලඹේ අද එක කිස් ගහක් මහලු වයසටපත් වෙලා දිරීමටපත් වෙලා මගේ දැන් ජීවිතේ අවසානයේ ලබා දෙන අනිත්‍ය ලබා දෙන දේව දූතයෙක් ඇවිල්ලා පණිවුඩේ කියනවා එම්බා මකා දේවේ ඔබට දැන් ඔබගේ ජීවිතයේ අනිත්‍ය සිහි කිරීමට කාලය උදා වෙලා ඒ නිසා ඔබ දැන් මේ සියල්ල අතහැරලා ගොස් ඔබගේ විමුක්තිය හොයා ගැනීමට කාලය එළඹිලා තියෙනවා එනිසා එම්බා මකාදේ ඔබ යොහුසුලවන්න ඔබ පමා නොවන්න ඉක්මන් වන්න හිතට තදින්ම දැනුණා කල්පනා කළා එදා ඇමති මණ්ඩලය කැඳෙව්වා එතුමාගේ පුත්‍ර රත්නයක් කැඳෙව්වා පුත්‍ර රත්නේ දැන් තරුණයි මා දොබලාට පණිවුඩයක් ලබා දෙන්නයි ආවේ මම මගේ ජීවිතයේ කෙරෙහි බොහොම කලකිරීමටපත් වුණා අද වගේ නරකෙසක් පැහිලා ඒ මට දැක ගන්න ලැබුණා. ඒ නිසා මගේ ජීවිතේ දැන් අනියතභාවය. නැසී යන හැටි, දි รา යන හැටි මට සිහිපත් කරන්න හොඳම අරමුණක් ඒ. නිසා මා කොතරම් කාලයක් රාජ්‍ය කළත් කවදා හෝ මේ සියලුම දේවල් අතහැරලා මට යන්න වෙනවා. මගේ රාජ්‍ය, රාජ්‍ය දේපල, ඒ වගේම මගේ ඇත් අස් ආදී ඒ හමුදාවල් පාබල හමුදාවල් ඒ වගේම අන්තප්පුර ඉස්රීම් මේ සියලුම දේවල් මට අතාරින්න සිද්ධ වෙනවා. ඒ වගේම විතරම් මා පෝෂණය කරන සැප දුන්න ශරීරය එයත් මට නැති වෙනවා. ඒ නිසා මා දැන් තව තවත් මේවා කෙරෙහි ඇලීමෙන් බැඳීමෙන් ආශාවෙන් රැඳී නොසිටිය යුතුයි. අප්‍රමාදව මා පිටත් වී ආයතුයි. ඒ වෙලාවේදී යමති මණ්ඩලයේ අඬන්න පටන් ගත් අනේ මහරජාණන්. ඔබ නොයා යුතුයි. ඔබ රැඳී සිටින්නේ. නෑ නෑ. මට දැන් දේවදූතයෝ ඇවිල්ලා කතා කරනවානේ. දේවදූතයෝ ඇවිල්ලා මට සංඥාව දෙනකොටත් මම රැඳී සිටිනවා නම් මං වගේ මෝඩයෙක් නෑ. ඒ නිසා මම යන්ට පුත්‍රයාට කතා කළා රාජ්‍ය බාර දුන්නා. ඇමති මණ්ඩලයට රාජ්‍ය පාලනය බාර දුන්නා. ඒ වගේම තිබෙන්නා වූ ගබඩාවල සියලු රන් රිදී මුතුමැණික් ආදිය දන් දුන්නා. සියලුම සම්පත් අතහැරලා එතුමා පහවදා මධ්‍යම රාත්‍රියේදී කාටවත් නොදෙනී Tamanට අවශ්‍ය කරන්නා වූ ශ්‍රමණ පරිශකාර පමණක් අරගෙන වනගත වුණා. වනගත වෙලා එතුමා ගල් වෙනක් සුද්ධ කරගෙන දැන් හුද කලාව. කැලේ තිබෙන්නා වූ ගෙඩි පලා ආදී කමි ඒ වගේම හොඳ ආහාරයක් තමයි කරකොල කියන්නේ. කරකොල අරගෙන ගල් වලවල් වල තියෙන වතුරෙන් රත් කරලා ඒවා අනුභව කරමින් ඊටාම දුෂ්කර ජීවිතයක් ගත කළා. මේ දුෂ්කර ජීවිතය ගත කරලා එතුමා භාවනා වඩලා ධානය උපදවාගෙන මොකද වනගත වුණාට මහ බෝධිසත්ව කෙනෙක් කොතරම් භාවනා කළත් සමාධි ධාන ආදී උපදිනවා මිසක් අභිඥා උපදිනවා මිසක් නිර්වාණය දැකීමේ අවබෝධ කිරීමේ ඒ මාර්ගඵල ආදීපත් වෙන්නේ නැහැ. ඒ නිසා එකමා ධාන අභිඥා උපදවලාගෙන එයින් චුත වෙලා කලුරිය කරලා බ්‍රහ්ම ලෝකයේ ගිහිල්ලා උප්පත්ති ලබා ගත්තා. මහණෙනි එදත් මම මේ විදිහට අබිනිෂ්ක්‍රය කරපු නිසයි ඒ විදිහට ධාන අභිඥා උපදවාගෙන මට බ්‍රහ්ම ලෝකෙට යන්න පුළුවන්කම ලැබුණා. අදත් ඒ වගේ තමයි. ඉතින් එදා හිටපු මට ඒ නරකස කලවලා අනිත්‍යතාවය අඳුනා දුන්න කපුවා තමයි අද මේ ආනන්ද තෙරුන් වහන්සේ. ඒ වගේ මගේ එදා හිටපු රාජ්‍ය භාරගත්ත පුත්‍රයා තමයි අදත් මගේ රාහුලයා. ඒ වගේම එදා ඒ මකාදේව රජතුමා වෙලා හිටියේ ඒ මමමයි කියලා එදා ඒ සිද්ධිය පිළිබඳව අද මේ සිද්ධ වෙච්චි අබිනිෂ්ක්‍රමණයේදී සසඳලා උන්වහන්සේ මේ කතාව දේශනා කළා. පින්වත්නි බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා වහන්සේ දේශනා කළා තමන් අන්තිම උපත ඉපදිච්ච හැටි ඒලාදී කෙලිසෙල්ලමෙන් හිටපු හැටි අවුරුදු 16 දී විවාහ પ્રાપ્ત වෙච්ච හැටි ඒ වගේම එතුමාට දාව රාහුලේ උපන්න හැටි ඒ වගේම එදා ඒ නාටිකාංගනාවන්ගේ විප්‍රකාර දැකලා කලකිරිච්ච හැටි ඒ වගේම සන්න අමාත්‍යාට කතා කරලා කන්තකස්සයා පිට නැගිලා මධ්‍යම රාත්‍රියේදී ඇසලපුන් පොහොය දවසේ සියල්ල අතහැරලා ගිහිගේ නික්ම ගිය හැටි වනගත වෙලා අශ්වයයි චන්නමාත්‍යයි ආපහු එවලා තමන්ගේම සියතින් කඩුවගෙන කෙස් ටික කපාගෙන ඒ වගේම කතාවේ කියනවා මහා බ්‍රහ්මයා විසින් ගෙනත් දුන්න අෂ්ඨ පරිස්කාර පොරවාගෙන ඇඳ පැළඳගෙන පැවිද්දටපත් වෙච්ච ආකාරය එතන ඉඳලා විවිධ භාවනා යෝගීන් තුළට ගිහිල්ලා ඉගෙන ගන්නට බැලුවා ඒ අය තුල බුද්ධත්වයක් නැති බව තේරුම් ගත්තා ඊළඟදී හය අවුරුද්දක් දුෂ්කර ක්‍රියා කළා දුෂ්කර ක්‍රියා කළ අවසානයේදී බුද්ධ ගයාවේ ඇසතු කියනා වෘක්ෂ මූලයට පැමිණිලා මාංශේ පූර්යාමේදී භාවනා වඩලා පෙර ආත්ම පිළිබඳව දැකීමේ ඥාණය උපදවා ගත්තා. ඒ වගේම මධ්‍යම ඥාමේදී දෙවියන් දැකීමේ දිබ්බ චක්කු ඥාණය උපදවා ගත්තා. ඒ වගේම අලුයන් යාමේදී උන්වහන්සේ ආශවක්ඛේ ඥානය කියන්නේ රාග ද්වේෂ මොහ ඊර්ෂ්‍යා ක්‍රෝධ මද මාන ආදී සියලුම කෙලෙස් ආශ්‍රවයන් හිත තුලින් සමූල ඝාතනය කරලා උදුරා දමලා සමුච්ඡේද කරලා උන්වහන්සේ ෂත් අසාත් ත්‍රිවිද්‍යා ඥාන ෂත් අසාධාරණ ඥාන නවරහාදී බුදුගුණ ඥාන ඒ වගේම අටලොස් බුද්ධ ආවේනික ඥාන සූවිසි ප්‍රත්‍යඥාන චතුචත්තාලීස ඥාන තෙසත්ත ඥාන සත්සත්ත ඥාන ආදී සියලු ඥානයන්ගෙන් සමන්නාගතව දස දහසක් දෙව්ලෝ දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක වලින් පැමිණ දෙවි බඹුන් සාදුකාර දෙද්දී උන්වහන්සේ එදා වෙසක් පුන් පොහේ දවසේ අලුයන් වෙලාවේදී දස බිම්බර මේ පොළොව වගේ බරවල් 10ක මාර සේනාව පළවා හැරලා ලෞතර බුද්ධ රාජ්‍යයටපත් වී වදාළා. ඒ අභිනිෂ්ක්‍රමණය කිරීමේ මහන්සියගේ ඒ පාරමිතා ධර්මයේ අවසාන ප්‍රතිඵලය. මේ අබිනිෂ්ක්‍රමණය කරන්නට අදත් අපි බොහෝ දෙනෙක් උත්සාහ කරනවා. බොහෝ දෙනෙක් අද කුල පුත්‍රයන් පුත්‍රයන් ගිහි ගෙයින් නික්මලා යනවා. හැබැයි ගිහි ගෙයින් නික්මී යෑමට හිතුවත් සමහරුන්ට ඊටාම අමාරු අපහසු තත්ත්වයක් තියෙනවා. ඒකට හේතුව තමයි අපි ගිහිගේ දේවල් කෙරෙහි තිබෙන්නා වූ බන්ධනේ. ඒ අතර විශේෂයෙන්ම උන්වහන්සේ දේශනා කළ මාතා මහරජ ලෝකේ බන්ධන. පිතා මහරජ ලෝකේ බන්ධන. පුත්තා මහරජ ලෝකේ බන්ධන. මිත්තා මහරජ ලෝකේ බන්ධන. ඥාති සාලෝහිතා මහරජ ලෝකේ බන්ධන. ඒ වගේම ඉස්සරියන් මහරජ ලෝකේ බන්ධන. ලාභ සක්කාර සිලෝක ලෝකේ බන්ධන ආදි වශයෙන් මේ ලෝකයේහි අපි ඇලිලා බැඳිලා වෙලිලා මූර්ඡා වෙලා ඉන්න හේතු සාධකුන් වහන්සේ පෙන්වුවා. අනේ මගේ මට යන්ටනම් ඕනෑ තමයි ගිහිගේ අතහැරලා. මට හරි දුකයි කරදරයි මේ ජීවිතේ දැනෙනවා. ඒ වුණත් මගේ අම්මා දාලා යන්න බෑනේ කියලා කොට බැඳෙනවා. නවතිනවා. ඒ වගේ අනේ මගේ තාත්තා දාලා යන්න බැහැනේ කියනකොට නවතින. අනේ මගේ දරුවෝ දාලා යන්න බැහැනේ කියනකොට බන්ධනය වෙනවා නවතින. ඒ වගේ අනේ මගේ ඥාතීන් දාලා යන්න බෑ කියලා හිතනකොට නවතින. අනේ මගේ මිත්‍රයින් ටික දාලා මං කොහොමද යන්නේ කියලා හිතනකොට නවතිනවා. ඒ වගේම මට තිබෙන්නා වූ ධනය වස්තුව දේපල ඉඩකඩම් යාන වාහන කොහොමද මං දාලා යන්නේ කියනකොට නවතිනවා. ඒ වගේ Tamanට තියෙනා උසස් තනතුරු ආදී ඒවා මං කොහොමද දාලා යන්නේ කියලා නවතිනවා. මෙන්න මේ ආකාරයට යන්ත අබිනිෂ්ක්‍රමණය කරන්න හිතන අයට මේවා මාර බලවේග වශයෙන් ජීවිතයේ බන්ධන වශයෙන් ක්‍රියාත්මක වෙන බව බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරවදාලා. ඒ වගේම සමහර අය එහෙම ගිහිල්ලා යේ බන්ධනේහි බද්දා සත්තා නනික්කමන්ති. නික්කමිත්වා පටි නිවත්තන්ති. සමහරු ගිහිගේ නික්මලා යනවා. මම මේ සියල්ල අතහැරලා යනවා. මම නිවන් දකලා මිසක් ආය නවතින්නේ නැහැ කියලා යොන්න යනවා. ගියාට ඊළඟදී ආරංචි වෙනවා. අන්න අම්මට අසනීපයි. අන්න තාත්තට අසනීපයි. අන්න තාත්තට අසාධ්‍යයි. අන්න දරුවෝ දුක් විඳිනවලු. අන්න මිත්‍රයෝ අඬනවලු. අන්න ධනිය වස්තුව දේපොළ හොරහතුරු ගන්නවලු. මෙහෙම එක එක ආරංචි වෙනකොට ආයසරයක් කල්පනා කරනවා තමන් කමන්නේ. මට තව කල් තියෙනවානේ. ඒ නිසා මම ගිහිල්ලා අම්මා තාත්තා රැක බලාගෙන ඒ වගේ දරුවන්ට උදව් උපකාර කරලා මම ආපහු ඒවා නිදහස් වන දවසට මම එන්න කල්පනා කරනවා කියලා එහෙම හිතනවා මේව හිතලා නැවතත් ඇවිල්ලා ආයතනයක් ගිහි ගේටම ඇතුල් වෙනවා අර බන්ධනවල බැඳිලා. ආයතනයක් සමහර හැබැයි ඔය බන්ධන වලින් ලිහෙනකොට නිදාස් වෙනකොට ආයත් ගිහිල්ලා පැවිද්දට යනවා. කොහොම නමුත් අපි මේ අබිනිෂ්ක්‍රමණය කියලා කියන්නේ හදවත ඇතුළෙන්ම හිතාගෙන හිතෙන්ම සියල්ල අතහැරලා එළියට බහැලා වනගත වීම හෝ විහාරස්ථානයකට ගිහිල්ලා හෝ එහෙම නැත්නම් වෙනත් භාවනා මධ්‍යස්ථානයකට ගිහිල්ලා හෝ භාවනා කරලා සමන්ගේ විමුක්තිය හදාගෙන මේ සමය අපිට හුඟක් හිතන්න තියෙන කාලය මේ කාලය තුල බැලුවාම ලෝකේ කරදර අර්බුද යුද්ධ ගැටුම් විවිධාකාර දූෂණ ඒ වගේම අපරාධ සමාජය තුළ ගිනි අරගෙන දැවෙන කාලයක්. මේ කාලෙදී අපි සමහරව හිතනවා මන් ටිකක් මගහැරලා ඉන්න ඕන කොහාට හරි ගිහිල්ලා හැංගිලා ඉන්න ඕන කියලා. නමුත් ඕවෙන් හැංගෙන්න බෑ. අපිට තියෙන ආ වූ කර්මයෙන් බේරෙන්න කියලා අහසේ හැංගුණත් පොළොවට හැංගුණත් ගල් කුවරයකට ගියත් හැංගෙවෙන්න බෑ කියලායි ධර්මයේ තියෙන්නේ. ඒ නිසා අපි කල යුතු දේ මොකද්ද? පුළුවන් තරම් අපේ හිතේ සංහිඳියාව සාමය සතුට මොනවා සිද්ධ වුණත් ඒවා ආරක්ෂා කරගන්න ඕන. කිසියම්ම කෙනෙක් කෙරෙහි වෛර කිරීම, පලි ගැනීම, ඒ වගේම හිංසා පීඩා කිරීම මේවා ඊටාම අමානුෂික ක්‍රියාවල්. මේවා කිරීම තුළින් කාටවත් Tamange දහම ජය ගන්න පුළුවන් කමක් නැහැ. විවිධ විදිහේ ලෝකේ දර්ශන ධර්ණාය ඇති විවිධ චින්තනයන් හිතන අය ඇති. නමුත් අපට අවශ්‍යයි සාමකාමී සමාජයක්. සාමකාමී සමාජයක්. ඒ නිසා අපි කිසිම කෙනෙක්ගෙන් පරිගන්තියක් නැතුව ඔවුන්ගේ කරපු දෙයට අපි ආපිට දේවල් කරන්න හිතන්නේ නැතුව අපේ හිත තුළ manussත්වයේ ගොඩනගා ගන්න. ලෝකයේ තුල තිබිය යුතු උසස්ම ජාතිය තමයි මනුෂ්‍ය ජාතිය. මොකද මනුස්ස ජාතියේ හිතන්න පුළුවන්. ගුණධර්ම දියුණු කරන්න පුළුවන්. කෲරත්වය අතහරින්න පුළුවන්. ඒ වගේම උසස්ම දහම තමයි මනුස්ස දහම. මනුස්ස දහම. මම කාටවත් මම කාගෙන්වත් ගණුන් අහන්න කැමති නැත්නම් මම කාගෙන්වත් ගුටි කන්න කැමති නැත්නම් මම කාගෙන්වත් මරුන් කන්න කැමති නැත්නම් එහෙනම් මමත් කාටවත් දඬුවම් නොදිය යුතුයි කාටවත් නොබැලිය යුතුයි කවුරුවත් ඝාතනය කිරීමට නොසිතිය යුතුයි කියලා තමා උපමා කරගෙන බුදුරජාණන් වහන්සේ වදාළේ අත්තානං උපමං කත්තා නහනේය නඝාතේ තමා උපමා කරගෙන කිසි කෙනෙක් ඝාතනය කරන්න එපා තව කෙනෙක්ගේ මරණය කැඳවන්න එපා කියලා නිසා තමාගෙන හිතන්නේ ඇයි මම මගේ ජීවිතය විනාශ කරගන්නේ ඇයි මම අනුන්ට හිංසාවක් කරන්නේ? මේක තුලින් අපි යමෙකුට යමක් දෙනවා නම් අපට ඒකේ ප්‍රතිවිපාක ලැබෙන්නේ ඒ විදියයි කියලා බොහෝ දහම් වල සඳහන් වෙනවා. අනේ ඒ නිසා මේ කාලය තුලදී අපි කිසියම්ම කෙනෙක්ගේ කෙරෙහි වැරදි ඇසින් බලන්නේ නැතුව අපි යම් කෙනෙක්ගේ වැරද්දක් දැක්කත් ඒ වැරද්දක් දකිනවා නෙවෙයි මගේ ඇස් දෙකේ පෙනීමේ දුර්වලකමක් කියලා හිතලා හිත හදාගන්න කියලා. ඒ වගේම අපිට වැරදි කතාවක් ආරංචියක් එනවා. ඒ කාලෙදි බොහෝම බොරු කතා ඒ වගේම කේලම් ආදී පතුරවන. ඒවෙන් සමාජයේ ගිනි තියනවා. ඒවා තුලින් විනාශයක් වෙන්නේ. යම් වැරදි කතාවක් ඇහෙනකොට හිතන්ට ඕන මේ මට වැරදි කතාවක් ඇහෙනවා නෙවෙයි මගේ කනේ ඇහිීමේ දෝෂයක් මේ දවස්වල තියෙනවා. ඒ නිසා ඒක මට තේරුම් ගන්න බෑ. කියලා අපි හිත හදා ගන්නවා. ඒ වගේම කෙනෙකුට ගහන්න අපිට හිතෙනවා. අපිට කේන්තියක් ආපු වෙලාවට කෙනෙක් වරදක් දැක්ක විදියට අතපය උස්සන්න හිතෙනවා. නමුත් අපි ඒ වෙලාවට අනේ මට ගහන්න නම් හිතෙනවා තමයි. ඒ වුණාට මේ දවස්වල මගේ අතේ පහේ වාතාබාධයක් හැදිලා අතපය උස්සන්න බෑනේ කියලා අපි හිත හදා ගන්නවා. ඒ වගේම කෙනෙකුට අපිට ආයුධයක් අරගෙන හානියක් කරන්න හිතෙනවා. මේකානම් මරන්නම ඕන කියලා හිතනවා. නමුත් ඒ ආයුධේ මට අහිමි දෙයක්. ආයුධේ මම අත නොතබිය යුතු දෙයක්. ඒ වගේම ආයුධයක් අරගෙන කෙනෙක් ඉදිරියට යෑම බියගුළු කමක්. ඒක මගේ ජීවිතයේ මනුස්සකමට ඊටාම දුර්වල දෙයක්. කියලා අපි ආයුධේ අතටවත් ගන්නේ නැහැ කියලා අපි දිවුරා පොරොන්දු වෙන්න ඕනේ. ඒ නිසා මේ සමාජයේ ඇතිවෙන මේ බිය ගති, භ්‍රාන්ත ගති, ඒ වගේම සැක මේවා දුරු කර ගන්නට නම් අපි අපේ දහම හරියට තේරුම් ගන්න. පිටම කවුරු හරි කාට හරි දඬුවම් දෙනවා. ඒ දඬුවම් දෙනකොට බුදුහාමුදුරුව අපට දේශනා කරනවා කකචූපම සූත්‍රයේ මහණේ ඔබලාගේ හතරෝ ඔබලා අරගෙන මේ පොළවේ දිගා කරලා යවුල් ගහලා ඒ වගේම යවුල් යවයොත් වලින් බැඳලා හිර කරලා හරස් කපන කියතක් අරගෙන ඔබගේ අත් කපනවා. කකුල් කපනවා. ඔබගේ කෑලි කෑලි කපනවා. ඒ වෙලාවට හරි තමන්ගේ හතුරා කෙරෙහි වෛරසිතක් ඇති කරගත්තොත් එහෙනම් මහණෙනි ඔබ මගේ දරුවෙක් නෙවෙයි. ඔබ මගේ ශ්‍රාවකයෙක් නෙවෙයි. ශාක්‍ය පුත්‍රයෙක් නෙවෙයි. ඒ නිසා ඔබ ඉවසන්න. මොකද ලෝකේ මැරෙන ක්‍රම දෙකයි තියෙන්නේ. එකක් ස්වභාවික අපේ වයසට ගිහිල්ලා ලෙඩ හැදිලා අපි මරණයටපත් වීම. ඒක ඉතින් කාටත් සිද්ධ වෙනවනේ. ඊළඟ එක තමයි කාගෙන් හරි අපි මරුම් කනේ. එක්කෝ කව ස්වභාවික මැරෙන්න ඕන එහෙම නැත්නම් කවුරු හරි මරන්න ඕන. ඔය ක්‍රම දෙක විතරයි මේ ලෝකේ මැරෙන ක්‍රම තියෙන්නේ. ඒ නිසා ස්වභාවික මැරෙනවාට වඩා හොඳයි යම් කිසි ක්‍රියාකාරකමක් කරලා ඉවසලා හරි එහෙම නැත්නම් යම් දෙයකට ගිහිල්ලා අනුන්ගෙන් වෙඩි උණ්ඩයක් පදිනවා නම් ඒක බොහොම වටිනා ජීවිතයක්. අර ගාන්ධිතුමා ප්‍රකාශ කළා මම ඉදිරියට ගිය නිසා මගේ පපුවට වෙඩිල්ලක් වැදුණා. මං පස්සට ගියා නම් ඒ වෙඩිල්ල වදන්නේ මගේ පිටිපස්සටයි කියලා. ඒ නිසා අපි ජීවිතේ පසුබහින් නැතුව ඉදිරියට ගමන් කරමින් අපි මරණාසන්න මොහොත දක්වා තමන්ගේ ජීවිතෙන් තව කාටවත් හිංසාවක් පීඩාවක් කිරේරයක් අන්තරාවක් සිද්ධ නොකර තමා හොඳ මනුස්ස ධර්මවල යෙදিলা මිනිසෙක් වශයෙන් ජීවත් වීමට අපි අදිස්ථාන කරගනිමු. ඒ වගේම මේ වෙසක් සමේ විශේෂයෙන්ම මිනිසුන්ගේ සිත් තුළ කරුණාව, මෛත්‍රිය, මුදිතාව, උපේක්ෂාව කියන සතර බ්‍රහ්ම විහරණයන් ගොඩනගා ගත යුතු කාලයක්. බුදුහාමුදුරුව වෙනුවෙන් තොරන් ගැහුවා කියලා, එවාගේ මහා උත්සව කළා කියලා, ඔළුබක්කෝ නැටෙව්වා කියලා, සංගීත ප්‍රසංග පැවැත්වුවා කියලා අපි වෙසක් සමරුවා වෙන්නේ නැහැ. බුදුහාමුදුරුව පිරිනුවම් පාන වෙලාවේදී ආනන්ද හාමුදුරුවයි ලහනවා ස්වාමී දුරජානන් වහන්සේ බලන්ට අහස පුරා දෙවි දේවතාවුරු ඇවිල්ලා නටනවා ගී ගයනවා මල් ගඳ විලවුන් ඉහිනවා ස්වාමීන් වහන්සේට ගෞරවයක් කරාද කියලා නකෝ පණානන්ද ඉමිනා නච්චේනවා ගීතේනවා මම පූජිතා හොති ආනන්දේ නැටුම් ගැනීමෙන් හෝ ගී ගැයීමෙන් මට පිදුවා වෙන්නේ නැහැ එහෙනම් ස්වාමීනි කොහොමද යෝකෝ පණානන්ද ධම්මානුධම්ම පටිපන්නෝ විහෙර සාමීචි පටිපන්නෝ සෝ තථාගතං සක්කරෝති ගරු කරෝති මානේති පූජාය පරමාය පටිපත්ති පූජා යම් කිසි කෙනෙක් මං දේශනා කරපු ධර්මයට අනුව අනුධර්මචාරීව ඒ ධර්මයේ පිළිපදිමින් ඒ ධර්මයේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවය පිළිපදිමින් දාන සීල භාවනා කුසල කර්ම කරමින් ඒ වගේම සීල සමාධි ප්‍රඥා ගුණ ධර්ම වඩමින් මගේ ශාසනයේ මංගිය ධම්මග අනුගමනය කරනවා නම් මාගිය බුදු ගමනේ ගමන් කරනවා නම් මා යන නිවන් ගමනේ ගමන් කරනවා නම් අන්න ඒ පුජ්‍යලයා මං මගේ සම්මා සම්බුද්ධ ශාසනේ හරියට යෙදිච්ච කෙනෙක් මට කරු කරපු කෙනෙක් මට වන්දනා කරපු කෙනෙක් මට සත්කාර කරපු කෙනෙක් කියලා බුදුරජාණන් වහන්සේ අපට පෙන්눔 කරවදාලා. අන්න ඒ නිසා පින්වතුනි මේ උතුම් වෙසක් සමය තුලදී අපි උන්වහන්සේ දේශනා කළ ධර්මයේ අප්‍රමාදව හිතට ගනිමි. ප්‍රමාද වෙන්නේ නැතුව අප්‍රමාදයේදී වාසය කරමින් අපි අපේ ජීවිතය ගුණ ධර්මෙන් පෝෂණය කරමු. මේ ශරීර කූඩුව කොයි වෙලාවෙ හරි මොකේ හරි හැප්පිලා හරි ගැටිලා හරි මොනවා හරි ස්වභාවික විපතක් ඇවිල්ලා හරි මේක විනාශ වෙනවා. මේ ශරීර කවුරුත් විනාශ කරත් නොකරත් විනාශ වෙනවා. ඒක ස්වභාවය. අනිත්‍යයි කියන්නේ නැති වෙනවා. දුකයි කියන්නේ ඒක දුකයි තමයි. ඒ වුණාට මෙහි මම කියලා කෙනෙක් මේ ශරීරය තුල ඇත්තේ නැහැ. මගේ කියලා දෙයක් ඇත්තේ නැහැ. අපි ජීවිතේ එකතු කරගත්ත හිතේ රඳවාගත්ත ගුණ ධර්ම පමණයි අපිට ඉතුරු කරගෙන අපි යන එහා ලෝකයකට ගෙනියන්න තියෙන්නේ. ඒ නිසා අපි තව ලෝකයකට ගියත් ආයේ පුදුනත් මොකද වෙන්නේ? ජාතිපත්‍ය ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස්පාය සම්භවන්. ඉපදුනොත් කොතන හරි දෙවියෙක් කියලා බ්‍රහ්මයෙක් කියලා ඉපදුනත් අපිට මේ ජරා මරණ ශෝක පරිදේව අනිවාර්යෙන් පස්සෙන් ගලාගෙන එනවා. එහෙනම් මේවෙන් අපිට සදාකාලිකව අත මිදෙන්න නම් මේ ගුණ ධර්ම තුලින් ඊටාම හොඳට තමන්ගේ හිතේ ශාන්තිය සමාධිය උපදවා ගත යුතුයි. කර්මස්ථාන භාවනාවක් වඩලා සමාධි උපදවාගෙන ඒ වගේ මේ දියුණු කරන ආලෝක කදම්බයක් නලනමද තබාගෙන ධානය උපදවාගෙන ඒ ධානයත් මගේ හිතයි සිතුවිලි කියලා හිතමින් ඒවත් අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා මෙනෙහි කරලා අපි මල් පූජා කරනකොට කායෝ තථායාති විනාශ භාවං කියන්නේ මොකද්ද? අන්න ඒ වගේ මෙනෙහි කරලා මේ සියල්ල ලෝකේ අනිත්‍යයි දුකයි අනාත්මයි මගේ ජීවිතයත් මා සමග ඉන්න අයත් ඒ වගේම සියලුම සිංහල අය ඒ වගේම දෙමළ අය මුස්ලිම් අය ඒ වගේම බෞද්ධයන් Hindu ඉස්ලාම් කිතුණු කතෝලික මේ ලෝකේ ඔක්කොම අනිත්‍යයි දුකයි අනාත්මයි ඉස් බවටපත් වෙනවා. එහෙනම් නොසිස්සූ දේ මොකද්ද? ඒ අසරීරික අමාමහා නිවන් සුවේ. නිවන කියන එක තමයි සදාකාලිකවම පවතින දේ. ඒ නිවනට අපි නිර්වාණය කියනවා. තව කෙනෙක් ਸਰව බලධාරී දේව බලය කියන්න පුළුවන්. තව කෙනෙක් මොක්ෂය කියන්න පුළුවන්. තව කෙනෙක් විමුක්තිය කියන්න පුළුවන්. තව කෙනෙක් ශිවම් පදං කියන්න පුළුවන්. මේ මොකෙන් සඳහන් කළත් නිර්වාණය තමයි අපි අවසානෙත්පත් වෙන්නේ. ආන්නේ නිවන් දැකීම සඳහා අපි දර්ශනය සුද්ධ කරගනිමු, දියුණු කරගනිමු. අපි ධර්මාන්තරණ ප්‍රතිපත්තියේදී වාසය කරමු. ඒ තුලින් අපේ සියලුම සංසාර දුක් ගෙවන් කර ලබන උතුම් අමාමහා නිවන් සම්පත් අවබෝධ කර ගැනීමට මේ උතුම් විසක් සමයේ අපට හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු සාදු සාදු ආකාශත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු සාසනං ආකාශත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු දේශනං ආකාශත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු මම් පරං ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදං හෝ ඥාතිනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛ්‍යා වං හෝතු සබ්බ දුක්ඛා පමුඤ්චතු සාදු සාදු සාදු විසක් ධර්ම දේශනා මාලාවේ දස පාරමිතාවල නෙක්ඛම් පාරමිතාව විග්‍රහ කර දෙමින් අද ධර්මානුශාසනාව පැවැත්වූ දේශකයන් වහන්සේ ගාල්ල කනම්පිටිය පුරාණම්පිටියේ භාවනා මධ්‍යස්ථානාධිපති ශ්‍රී ලංකා අමරපුර අරියවංශ සද්ධම යුක්තික මහානිකායේ මහාධිකරණ සංඝනායක කම්මට්ටානාචාර්ය පූජ්‍යපාද කේගල්ල උඩුවේවල පඤ්ඤාරාම නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ වහන්සේටත් මෙවන් වූ ශාසනික කටයුතු තව තවත් ඉටු කරන්නට ශක්තිය ධෛර්යය නිදුක් නිරෝගී සුවය තුනුරුවන්ගේ ආශිර්වාද ලැබේවා කියා අපි සාදුකාරය පවත්වා ආශිර්වාද ප්‍රාර්ථනා කරමු සාදු